සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ ති සංඝං සරණං ගච්ඡාමි සත්‍යයන්ති බුද්ධං සරණං ගච්ඡාමි සත්‍යයන්ති ධම්මං සරණං ගච්ඡාමි සත්‍යයන්ති සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්ම සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජ සමාදත්තානා වේරමණී කාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත විසෝක දස්සන මාලා ගන්ධ විදේපන ධාරණ මන්දන विभूतनत्थाना वीरमणि सिक्खापदं समादयामि उच्चासयन महासयना वीरमणि सिक्खापदं समादयामि මේ තිසරණ සහිත උපෝසත අෂ්ටාංග සීලය මාර්ග ඵල නිවන් කිනිසම හේතු වේවා තිසරණේන සද්දින් උපෝසතස්ඨාංග සීලං ධම්මං සාධකං සුරකිතං කତ୍වා අපමාදේන සම්පාදේත ඉන්වත් ස්වාමීන් වහන්සේ සදහා බුද්ධ සම්පන්න ගුණකරුත් කාර්මික පින්වත්නි අද මේ පුරපත්වස්සක් පොහොය දවසේ අපි හැම දෙනාම මේ සූදානම් වෙන්නේ අපිට හැකි පමණකින් අපිට ශක්තිය වූ පමණකින් ලොංගා බුදුරජාණන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවෙන් පූජාවක් කරන්නටයි සිංහතුනි ලොංගා බුදුරජාණන් වහන්සේ බෝධි සම්භාර ධර්ම පුරණ කාලේ ඇස් දෙස් මස් ලේ දන් දීලා නොයෙක් විදිහේ අනන්ත පරිමාණ දුක් වේදනා විඳින්න එදා සම්බුද්ධ රාජ්‍යයට පත්ුනේ මේ ලෝකෙ තුල දුක් විඳින ලෝක සත්‍යය දුකෙන් මුදවන් ඕනි කියන මහා කරුණාවෙන් ලෝකෙ පහළ වෙලා සංසාරික සසක් ලෝකෙ වැඩෙන්නේ ලෝකාර්ථ චර්යාවෙන් සිරමින් තමන් වහන්සේ දැන අවබෝධ කරගත්තා ඒ සාමුක්කාංශන දේශනාව ලෝකයට දේශනා කළා ඒ තුලින් ලෝකයට සුවපත් කළා මොකක්ද පින්වතුනි සාමුක්කාංශන දේශනාව කියලා කියන්නේ තමන් වහන්සේ අවබෝධ කරගත්ත පහළ කරගත්ත ඇත්ත හතරක් තිබුණා තථාගතයන් වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලිත් ලෝකයේ පවතින ඒ ලෝකයට නොපෙනෙන ලෝකේ නොදන්න සත්‍යයක් තිබුණා ලෝකයේ ඇත්තක් තිබුණා ඒ ඇත්ත බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන මේ ලෝකෙට ප්‍රකාශ කළා ප්‍රකාශ කරනවා මේ දුකයි කියලා පෙන්නවා මෙන්න මෙහෙමයි දුක ඇති වුනේ කියලා පෙන්නවා ඒ වගේම දුක නැති වෙන්නේ දුක නිවෙන්නේ දුක නිරුද්ධ වෙන්නේ මෙන්න මෙතනින් කියලා පෙන්වුවා ඒ වගේම ඒ දුක නැති කරන දුක්ඛ නිරෝධය සාක්‍රන්නේ මෙන්න මේ මාවතේ කිල්ලා කියලා මාවතත් පෙන්වුවා ඉතින් එහෙම මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරලා ඇස් නැති ලෝකයේ ඇස් දෙකක් වෙලා ජීවිතයේ යථා ස්වභාවය සිහි ගන්නලා සාධර්මයේ නැවති දඬු වැට පහන් ලෝකයේ තබලා සතරගතයන් වහන්සේ පිරිනුවම් පාවදාලා පින්වතුනි එදා මෙදා තුර බුදුරජාණන් වහන්සේ සතුටිය බුද්ධ පුත්‍රයා පුත්‍රියනොත් කරමින් මහා සංඝරත්නයේ සත්‍යධර්මය මේ තාක් දුරට අරගෙන ආවා පින්වතුනි අද දවසේදී අපි හැමදෙනාම ජීවත් වෙන මේ කාලවකවානුව වෙනකොට අද අපේ භාවයට අපේ දේනමානයට ඒ බුද්ධ වචනය ගෙනල්ලා තියෙනවා පින්වතුනි අපේ යුතුයකමක් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සත්‍යධර්මයේ ලෝකේ පවත්වන එක අපේ යුතුයකමක් බුදුරජාණන් වහන්සේගේ සත්‍යධර්මය ලෝකේ බබලවන එක අපේ යුතුයකමක් තථාගතයන් වහන්සේ දුකසේ අවබෝධ කළ සත්‍යධර්මය රැකගන්න එක. සත්‍යධර්මය සුරකින්නට නම් කිමතුනේ අපිට පුළුවන් කමක් නැහැ අධර්මයෙන් කඩු කිනිසි එළි අරගෙන සත්‍යධර්මය කවදාවත් රකින්න පුළුවන් කමක් නැහැ. සත්‍යධර්මය රකින්න නම් කෙනාස්නව රැකගන්න ඕනේ දැහැමි විදියට ධර්මයේ සඳහන් විදියට එහෙනම් අද දවසේදී සිහිපත් කරගන්න අපි මහ විශාල වටිනා කටයුතු දෙකක් කරන්න සූදානම් වෙනවා. එකක් අපේ සාංශාරික විමුක්තිය සදා ගන්නට උපායක් කරන ගමන් සම්බුද්ධ ශාසනයත් රකින්නට අද දවසේදී අපි උපකාර කරනවා උපකාර කළා කියලා සතුටු වෙන්නට ඕනේ. මම මතක් කළා සම්බුද්ධ ශාසනය රැකෙන්නේ කෙනා කෙනා සත්‍යයෙන් තුල සිටීම මතයි කෙනා කෙනා තුල ප්‍රතිපත්ති ඇතිවෙච්ච මතයි එහෙනම් අපි ප්‍රතිපත්ති ගන්නක වෙනවා කියලා කියන්නේ අපි මේ ධර්ම ජීවිතය කරගන්නවා කියලා කියන්නේ එක මොහොතකට හරි මේ සත්‍ය ධර්මයේ ලෝකෙ තුල එක මොහොතකට හරි ජීවත් කරවන්නට පවත්වන්නට අපි උපකාර කළා උත්සාහවත් වුණා කියන එකයි. ඒ නිසා හැම දිනම අද දවසේ පුරාවටම ඉතාමත් ඕනකම් බොහෝම ශ්‍රද්ධාවෙන් කවුරුවත් කෙරෙහි නෙමෙයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අනන්ත පරිමාණ ශ්‍රද්ධාවෙන් ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදු ගුණ කිය කියා දවල් සිනින් එක එහෙම නෙමෙයි. බුදුහාමුදුරුවෝ කෙරෙහි ශ්‍රද්ධාව තියෙනවා නම් අපි දක්ෂ වෙන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ ප්‍රතිපත්තිය අත නොහැර අපේ ජීවිතය තුළ යොදා ගන්නට. එහෙනම් අද දවසේදී වෙනදා වගේ නෙමෙයි වෙනදා අපි මේ හිතට හිතු මනාප තැන් තැන් වල යන්ට දුන්නා හිතට හිතෙන හිතෙන හැම අරමුණක් ගන්න මේ හිත දිව්වා නමුත් අද දවසේදී ඒට වඩා ගොඩාක් වෙනස් තරමක් අපේ වෙන්නට ඕනේ අද දවසේ අපි හිත කය වචනකින් සුන්දරම සංවර කරගන්නට ඕනේ සංවර කරගෙන වෙනද වගේ නොයේ විහිළු කරමින් කතා බහ කරමින් ඉන්නේ නැහැ. යම් කිසි වෙලාවක කතා කළොත් අද දවසේදී තව කෙනෙක් එක්ක ඉතා දැහැමීම වචනයක් විතරයි කතා කරන්නේ. ඒකට වඩා වැඩිතර හොඳයි ආදි සුස්මින් බෝධභාවය නිහඬ බව. මම මතක් කරනවා මේ තව ටිකකින් භාවනා කරන හැටි භාවනා කරන්නේ කොහොමද කියන කරුණ ඒ අනුගත කරුණ වලට අනුව අද දවස් පුරාම ඊට අනුව යෙදিলা ඉන්නට සමුසාවක් වෙන්නට ඕනේ. හොඳයි. එහෙනම් දැන් අපි ටිකක් මෙතන ඉඳලා ਵਿਚාරශීලීව කතා කරලා අපි ධර්ම තේරුම් ගන්නට තේරුම් කරගන්නට උත්සාහවත් වෙමු. ඇත්තටම විශේෂයෙන්ම භාවනා කරනවා කියලා අපි ගොඩක් දෙනෙක් මොන හරි දෙයක් කරනවා. නමුත් ඇත්තටම භාවනා කරනවා කියලා මොන හරි දෙයක් නෙමෙයි කරන්නට ඕනේ. භාවනා කරනවා කියලා මොකද්ද කරන්නට ඕනේ කියන එක ඉතල තේරුම් කරගන්නට ඕනේ. ඊගාවට තියෙන දේ තමයි භාවනාව කියලා කියන්නේ මොකක්ද කියන කරුණ හොඳට තේරුම් කරගන්න. භාවනාව කියලා කියන්නේ මොකද්ද කියන කරුණ හොඳට තේරුම් කරගන්න ඕනේ. මුලින්ම අපේ ජීවිතයේ යථා ස්වභාවයට අපි දැනෙමු. අපි දැන් මේ භාවනා කරන්න හදනවවත් මේ කිසිම දෙයක් නෙමෙයි. දැන් අපි ඇත්ත ඇහිණටි අපේ ජීවිතයේ තියෙන තැනින් අපි පටන් ගන්නවා. අපේ හැමෝගෙම ජීවිතවලට එක්තරා ප්‍රශ්නයක් තියෙනවා ගැටලුවක් තියෙනවා. බාහිර තුල සමාජය තුල අපේ ජීවිතවල මොන විදිහේ වෙනස්කමක් වෙනුණත් මොන විදිහේ නානත්වයක් වෙනුණත් සදාවටම අපි මුණ දෙන සදාවටම අපේ ජීවිතේ පවතින යථාර්ථයක් තියෙනවා දුක. මේ දුක කියන කාරණාව අපිට දුරු කරගන්නට ඕනේ. මේ දුක කියන කාරණාව නැති කරගන්නට ඕනේ. මේ දුකයි ලෝකෙට ප්‍රශ්නේ. මෙන්න මේ ප්‍රශ්නට පිළිතුරු හොයන්නයි අපි මේ අද සූදානම් වෙන්නේ. නමුත් මෙතනදී විශේෂයෙන් පැහැදිලි කරගන්නට තව එක් කාරණාවක් තියෙනවා. දුක කියන කාරණාව අපිට දකින්නට දුක කියන කාරණාව ජීවිතයේ තේරුම් ගන්නට බුදුරජාණන් වහන්සේ දෙන්නපු දර්ශනයක් තියෙනවා. ලෝකෙ තුල අපි දැකලා තියෙන දුක අඳනවා, බැලපෙනවා, දුක් දුමක් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ දුක්ඛාරිය සත්‍ය මේක වල ටිකක් වෙනස්. අපි නිකන් එක ਵਿਚාරශීලීව කතා කරලා බලමු. අපි දන්නවා එදා බෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා උයනට යනකොට හතර පෙරනිමිති දැක්කා. දෙදෙක් දැක්කා, මහල්ලෙක් දැක්කා, මලකඳක් දැක්කා. කලින් චන්නාරදිගෙන් අහලා දැනගෙන තිබුණා අර දෙදෙක්, මහල්ලෙක්, මලකඳක් කියලා. නමුත් එදා මේ සත්‍ය අවබෝධ කරගත්ත වෙලාවේදී බෝධිත්වයේ මුලදී සම්බුද්ධත්වයටපත් වුණාම දේශනා කළා සුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්කුම් උදපාදි ඥානං උදපාදි සංඥා උදපාදි විද්‍යා උදපාදි ආලෝක උදපාදි කියලා සිංහනාදයක් කළා. පෙර නොඇසු විරුධාමක් මත පහළ වුණා. පෙර නොඇසු විරුධාමකට පහළ වුණා කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ වචන දෙකක් කතා කරන්නේ එදා ඥානාමිතිකෙන් අහලා අර්ථක තිබුණ එකම නම් මෙතනදී දැක්කේ බුදුරජාණන් වහන්සේ මේ වචනය මෙතනදී කියන්න පෙර නොඇතුළු ධම දැක්ක කියලා. එහෙනම් ලෝකයේ හැමෝටම අපි මේ එදා ඥානාමිතිකෙන් අහලා දැනගත්ත ටික ලෝකෙ හැම කෙනෙකුටම දැනගන්න දැනගන්න පුළුවන්. නම් බුදුරජාණන් වහන්සේ දුක ආර්ය සත්‍ය කියලා දැක්කපු ටික ඒක බුදුරජාණන් වහන්සේගේ බුදු ඥානයෙන්ම අවබෝධ කරගත දෙයක්. අන්න ඒ ටිකයි අපි තේරුම් කරගන්නට ඕනේ. ඒ හින්දා අපි දැන් ජීවිතයේ යථා ස්වභාවය පිළිබඳ දුක ගැන නෙමෙයි අපි ජීවිතයේ ඇත්ත ඇති හැටි ටික සම්මර්ථනය කරලා බලමු. දැන් මේ වෙලාවෙ ඉඳලා එකමාරක් හරි මේ කරුණු හොඳට තේරුම් යනකම්ම මේ කියලා දෙන්නට මම උත්සාහවත් වෙනවා. මේ මම දේශනා කරන අතරදී වුණා ඕනම කෙනෙකුට කොල්ලාක්ව ප්‍රශ්නයක් ඇති වුණොත් එවිලෙන් මගෙන් අහන්න. ඒක මට බාධාවක් වෙන්නේ හරදරයක් වෙන්නේ මට අවශ්‍ය මොනවද කියන්න නෙමෙයි. ඇත්තටම මේ කෙනෙකුගේ ජීවිතවලට සතරට සැනසෙල්ල වෙනස මේ ජීවිතේ සැනසෙල්ල වෙනස යම අවබෝධ කරවන්න ඇත්ත පෙන්වන්නට යොමුනවා කියන්නේ. ඒ හින්දා ඕනම වෙලාවක ඕන ප්‍රශ්නයක් අහන්න ඒක හිතේ තියාගෙන ඉන්නත් එපා. ඊට පස්සේ අපි ඒ විදිහට මේ ධර්ම සාකච්ඡා විදිහට අරගෙන යනවා. එතකොට මම මතක් කළේ ඒකයි දුක ගැන බලන්නත් එපා. අපි ජීවිතය ඇත්ත ඇත්තේ බලමු. මොකද මම එහෙම කියන්න හේතුව සමහර කෙනෙක්ගේ අදහසක් තියෙනවා බුදුදහම සර්ව සුභවාදී ධර්මයක් කියලා. තව කෙනෙක්ගේ අදහසක් තියෙනවා බුදුදහම අසුභවාදී දර්ශනයක් කියලා. ඒ සුභවාදී කියලා කියන්නේ කෙනෙක් කියනවා බුදුදහම කියන්නේ සැපක් ගැන, සැප ලැබෙන පැත්තකට යන්න කියන්නේ කියනවා. තව කෙනෙක් කියනවා බුදුදහම මහා අසුභවාදී දර්ශනය. කම් දුක් කියලා මුළු ජීවිතේම දුකයි දුකයි දුකයි දුකයි කියලා විලාප දෙන ධර්ම බුදුදහම කියන්නේ. කියලා මහා අසුභවාදී ඇටියාවක් වගේ එකක් කියලා කියන අය නමුත් මම මෙතෙන්දි මතක් කරනවා බුදුදහම අසුභවාදී දර්ශනයක්වත් සුභවාදී දර්ශනයක්වත් නෙවෙයි බුද්ධහම යථාර්ථවාදී. අපි ඒ හින්දා ඇත්ත ඇතිහිදී බලන්න ටිකක් උත්සාහවත් වෙනවා. කුමක් නිසාද? අපි මිනිස්සු නිසා. මනං මුත්තේති මනුස්ස උසස් මනසක් කියන නිසා මනුස්සයා කියනවා උසස් මනසක් ඇති කෙනෙකුට සුදුසුයි ਵਿਚාරශීලී බව. ඒ නිසා හිතන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ හිතන්න පුළුවන්කමට කැමති වෙච්ච නිසා. අද හිතන්න පුළුවන්කම භාවිතා නොකළොත් අපෝ අපි ගුරු කරනවා නොහිතන බව. එහින්දා අද දවසේදී අපි විචාරශීලීත්වයෙන් අපේ ජීවිතය දිහා ටිකක් බලමු. බුදුරජාණන් වහන්සේ දේශනා කළ එදා බෝධිසත්වයන්ගේ අවබෝධ කරගත් ධහමේ ධහම සත්‍යමානුන්ට ඒ ධම්මචක්ක පවත්වන සූත්‍රය අපේ මේ සත්‍ය ගවේෂණයට ඒකම අපි පාදක කරගමු එවං ත්‍රිපරිවත්තං ද්වාදසාකාරං යතහ භූතං ඥාන දර්ශනං සවිසුද්ධං අහෝති. මේ වට තුනක් තියෙනවා මේ වට තුන දුරුස්සාකාරයෙන් ඇත්ත ඇතිහැටි දැක්කාම මේ යතහ භූත ස්වභාවය පිරිසිදු වෙනවා. එහෙනම් ජීවිතවල තියෙන ඇත්ත ඇති හැටිම කෙනෙකුට දකින්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ කරුණු 12ක් තියෙනවා. මෙන්න මේ කරුණු 12 සම්පූර්ණ වුණොත් අන්න එයාට තමන් කවුද කියලා හඳුනගන්න පුළුවන්. ජීවිතයේ ඇත්ත ඇහිදී දකින්න පුළුවන් කියලා. මොකද්ද මේ කර්ම උදලම මොකද්ද මේ ත්‍රිපරිවර්තය? ත්‍රිපරිවර්තය කියලා කිව්ව වර්ග තුනක් කියලා කිව්වා. සත්‍ය ඥානය, ත්‍ෘත්‍ය ඥානය, ත්‍ෘත ඥානය කියලා. ඇත්ත මේකයි කියලා දැක්කා ඇත්ත සාත් කරගන්න ඕන එකක් කියලා දැක්කා ඇත්ත සාත් කරන් සාත් කළා කියලා දැක්කා මොකද ඇත්ත කියන එක අපි ටිකක් නුවණින් බලමු දැන් මෙතන ඉඳලා මම මේ පෙන්වන දේ බුදුහාමුදුරුවෝ කිව්වට මේ පින්වතුන් ගන්න එපා මම කිව්වා ගන්න එපා මේ ස්වාමීන් වහන්සේලා හෝ මහා සංඝ රත්නය කිව්වත් ගන්න එපා දැන් මේ හැම වචනයකින්ම මෙතන ඉඳලා පෙන්වන තමන් තුල මේ ධර්මයේ තියෙනවද ඇත්තටම මේක මෙහෙමද කියලා තමන්ගේ ජීවිතය දිහා බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මේක මෙන්න මේ ඇත්තක් කියනවා මේක මේ ලෝකයේ මනුස්සයෙකුටවත් දෙවියෙකුටවත් මාරයෙකුටවත් ග්‍රහණයෙකුටවත් කිසිම කෙනෙකුට නෑ බෑ කියන්නේ එහෙම බෑ. මොකද්ද? දුක කියන එකක් තියෙනවා. මොකද්ද? ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛං අප්පියේහි සංපයෝගෝ දුක්ඛෝ යේහි විපයෝගෝ දුක්ඛෝ යම් පිච්ච නරකති සම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. දැන් අපි මේක අහලා තියෙනවානේ. ওই වචන ටික. ඕක අපි දැකලා තියෙනවද අපේ ජීවිතේ තියෙනවා? අත්තර නොවන හැම මොහොතකම තියෙනවද දැකලා තියෙනවද? එහෙම දැක්කොත් ඇත්තට මේ ජීවිත කලකිරෙනවා අපි. අපි හොඳයි ටිකක් බලමු. ඔක බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ හරිය ලස්සනට විස්තර කරනවා සංයුක්ත නිකායේ ආදිත්‍ය කියලා සූත්‍රයක් තියෙනවා. මෙන්න මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි මේ ඇස ඇවිද ගන්නා ලදී රූපය ඇවිල්ලා ගන්නාලා කන ඇවිල්ලා ගන්නාලාද කියලා කුමකින් ඇවිල්ලා ගන්නාලාද ජාතියෙන් ජරාව ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසයන්ගෙන් ඇවිල්ලා ගන්නාලාද කියලා අපි හොඳයි මේක සිහි කරලා බලමු හැමෝම දැන් නුවණ තියෙන කෙනා නුවණ නැති කෙනාට මේ ලෝකේ ඕනම කෙනෙකුට පවතින හම්බ වෙන ඇත්තක් වෙන්න ඕනේ මේක. අපි නිකන් සිහි කරලා බලන්න මේ ඇහැ ගැන. පින්වතුනි මේ ඇහැ කියන එක හේතුවකින් හටගත් එකක්. හැමෝම තමන් කෙරෙහි ඇත්තද මේ කියන වචනේ කියලා බලන්න. බුදුහාමුදුරුවෝ කිව්වද නෙමෙයි. මේ දේශනා කරන ආමුදුරුවෝ කියනවද නෙමෙයි. මේ ආව කනකුන ආහාරය නිසා හටගත් එක. පුරාණ කර්මපත්තෙන් හටගත් එකක් මේ ඇහැ කියලා කියන්නේ. ඒකනේ බත් සිංගම් ගන්න එකට දාන්න වෙන්නේ. ඔන්න ඇහැ හේතුන්ගෙන් හටගත්ත එකක්. ජාතිය ස්වභාවක ඇති ධර්මයක් ඇහැ කියන්නේ. හොඳයි මේ ඇහැ දිරන්නේ නැද්ද? ඇස් නොගෙන යන බව වෙන්නේ නැද්ද ටික ටික? ඇහි මේ මහලුකමක් දිරන බවක් එන්නේ නැද්ද? එහෙනම් ඇහැ ජරාව ස්වභාව කොට ඇති ධර්මයක්. හොඳයි මේ ඇහි නොයෙක් ලෙඩ රෝග නැදෙන්නේ නැද්ද? එහෙනම් මේ ඇහැ වියාදයේ ස්වභාවයක් ධර්මයක්. නිරෝග ස්වභාවයක් ධර්මයක් නෙමෙයිද? හොඳයි. මේ ඇහැ දිදෙන බව නැතින බවක් වෙන්නේ නැද්ද කවදා හරි? එහෙනම් මේ ඇහි මරණ මරණ ස්වභාවයක් කියලා කොහෙන්ද ධර්මයක් නෙමෙයිද? හොඳයි. මේ ඇහැ තියෙනකොට අප්‍රියමනාප ස්පර්ශ ලැබෙන්නේ නැද්ද ලැබෙන්නේ නැද්ද? එහෙනම් මේ අප්‍රියන් හා එක්වීමේ දුක කියන ධර්මයක් නෙමෙයි දැන. හොඳයි මේ ඇහැ තිබුණොත් ප්‍රියමනාප රූප නැති බවින් එන දුක් දුමස් එන්නේ නැද්ද? එහෙනම් මේ ප්‍රියංගෙන් යෙදීමේ දුක හදාගෙන ධර්මයක් නෙමෙයිද මේ හොඳයි මේ ඇහැ නිසා සමන්ත හරි අනුන්ත හරි මේ ලෝකෙ තුල කෙනෙක් ශෝක කරන බව, හඳන බව, විලාප දෙන බව වගේ නැත්නම් මේ ඇහැ නිසා එහෙනම් මේ ඇහැ කියලා කියන්නේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස ධර්මයක් නෙමෙයිද? මේ ඇහැ කියන එක පවත්ව ගන්න අපි මොනතරම් උත්සාහවත් වෙනවද? මේ ඇහැ රැක ගන්න අපි වෙහෙදෙනව නේද? යමක් රකින්න උත්සාහයක් වෙනවා නම් එතන වෙහෙසක් නැද්ද? එහෙනම් මේ ඇහි පරිහරණයම අපිට දුක නැද්ද? හොඳට සිහි කළා බැලුවොත් ඉන්නතුනි අපිට පේනවා මේ ඇහැ කියන්නේ ජාතිය ස්වභාව කොට ඇති ජරාව ස්වභාව කොට ඇති ව්‍යාධි ස්වභාව කොට ඇති මරණය ස්වභාව කොට ඇති ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ය ස්වභාව කොට ඇති ධර්මයක් කියලා. හොඳයි මේ වගේ සිහි කරලා බලන්න මේ කන දෙහ මේ කනේ ඉපදෙන ස්වභාවයෙන් කියොත් අපිට දුකක්. මේ කන කියන එක හේතුන්ගේ උපන් ධර්මයක්. කන ගුණ ආහාරය නිසා පුරාණ සංහාව නිසා උපන්න ධර්මතාවයක් එහෙනම් මේ කන හේතු ප්‍රත්‍යයයි. ඉපදීම ස්වභාව කොට ඇති ධර්මයි. උත්තර නෝන බලන්න. මේ කනේ දිලන බව, මහල වෙන බව, කන් නැතිවීමට යන බව නැද්ද? තියෙනවා. එහෙනම් මේක ජරාව නෙමෙයිද? මේ කනේ නොයෙක් ලෙඩරෝග හැදෙන්නේ නැද්ද? එහෙනම් මෙතන ලෙඩෙන්නේ දුකක් එන්නේ නැද්ද කන නිසා? එහෙනම් මේ කන කවදා හරි නැතිද දවසකට නැද්ද? එනවා. මේ කන නිසා අප්‍රියමනාප ශබ්ද ගැටෙන්නේ නැද්ද? ප්‍රියමනාප ශබ්ද නැතිවීමේ දුක එන්නේ නැද්ද? මේ කල නිසා සෝක කරන්නට හඳන්නට වැළපෙන්නට වෙන කරුණු ලැබෙන්නේ නැත අපිට එහෙනම් කල කියන එක හොඳට නුවණින් සිහි කරලා බලන්න ජාතිය ස්වභාව කොට ජරාව ස්වභාව කොට ව්‍යාධිය ස්වභාව කොට මරණය ස්වභාව කොට ප්‍රියංගෙන් වෙන්වීම අප්‍රියංගා එක්වීම ස්වභාව කොට සෝම කිරීම හැදීම වැළපීම ස්වභාව කොට ධර්මයක් නෙමෙයිද ඒ වගේමයි පින්වතුනි මේ රාජ්‍ය ජීව ශරීරයේ හිත ගැන බලන්ට මේ ධර්මතා ටිකත් අර ඉස්සෙල්ලා කිව්ව න්‍යායෙන්ම දැනගන්නට ඕනේ දැන් හොඳට බලන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ජාති දුක්ඛා ජරා දුක්ඛා ව්‍යාධි දුක්ඛා මරණ දුක්ඛං අපේ සංපයෝගෝ දුක්ඛෝ යේ විපයෝගෝ දුක්ඛෝ යම්කිච්ඡ නලවති සංපේ දුක්ඛං සංකිට්ඨේ පංච උපාදානස්කන්ධ දුක්ඛා දැන් මේ දුක අපි පිටතින් නැතිනම් ඉඳලා හිටලා තියෙන එකක් හිතියට දකින්නේ අපි ලෝකේ නම් බුදුහාමුදුරුවෝ දැක්කම මේ ලෝකේ කාටවත් නොදැක්ක ඇහැකින් මේ ජීවිතයේ යථාර්ථය පින්වත්නි හොඳට මෙන්න මේ ටික හිතන්න පළගතිය දුකට කැමතිද නෑ පළගතිය කැමති සැපට නේද කැමති සැපට හිතට හිතන්න මේක මම මේ කතා කරන වචනයක් වචනයක් ගන්න පිටපස්සෙන් එන්නේ පාඩුවක් වෙන්නේ පළගතිය කවදාවත් කැමති නෑ දුකට පළගෙඩිය කැමති සැපට. එයා හරි ආසයි පහන් දැල්ලට. එයාගේ අදහස තියෙන්නේ පහන් දැල්ල සැපක් කියලා. තමන් ආස කරන දේ කැමති ලබා ගන්නවා කියලා කියන්නේ පහන් දැල්ලට පයින්. පයින්නකොට මොකද වෙන්නේ? දුක එනවා. එයා නොදන්නවා වුණාද? එයා නොදැක්කා වුණාද? පහන් දැල්ලේ තියෙන යථාර්ථය. ජින්න කියන එක හැමදාම පවිදුයි පවිදු ස්පර්ශයක් තියෙනවා. විපරිත අරමුණක් ඇති කරගෙන ඒකට පැනනා කියලා නොපිච්චින්නේ නැහැ. පිච්චෙනවා. දුක එනවා. නමුත් මෝඩකම කොච්චරද ආපෝ දුක්ඛ අඥාන දුක දන්නේ ආපෝ උපද කරන්නේ ඒ දුක් වූ දේන සබයි කියලා අදහස ඇති කරගෙන මරණකම ඒකට පයින්නවා මතක තියාගන්න ඒ පහළ කියා දුකට කැමැත්තෙන් නැන්නේ ඒකට ගියේ සැපට කැමැත්ත ඒ සතා එහෙම කළා එයාගේ මොනකම එයා දන්නේ අපි දන්නේ නමුත් අපි දන්නවද එයා කරපු දේ අපි කරනවා අපි කවුරුවත් කැමති නැහැ දුකට අපි ඔක්කොම කැමති සැපට නමුත් අපි ඇහැට කැමති අපි දන්නේ ඇහැ කියන එක දුක කියලා කාමයේ දන්නේ ගින්න කියන එක දුක කියලා. එයා දුකට කැමති නැහැ කැමති ගින්න. ඒ වගේ අපි දුකට කැමති නැහැ නමුත් අපි කැමති යැහැට. අපිට නුවණක් ආවේ නැහැ. ඇස් දෙකක් තිබුණේ නැහැ. ඇහැ කියන්නේ ජාතිය ස්වභාව, ජරාව ස්වභාව, ව්‍යාධි, මරණය, ශෝක පරිදේව දුක් දුම්න ස්වභාව කොට ඇති ධර්මයක් කියලා. අපේ සාස්ත්‍රුන් වහන්සේගේ වචනේ අපි වචනයට කියනවා බුදු හාමුදුරුවෝ අපි සාස්තුන් වහන්සේ අපි ශ්‍රාවකයෝ කියලා ඒ හරි සෝචනීය පින්වතුනි බුදු හාමුදුරුවෝ අපේ සාස්තුන් වහන්සේලාට බුදු හාමුදුරන්ගේ වචනේ අපි අරගෙන තියෙන බවක් නම් තේරෙන්නේ නැහැ බුදු හාමුදුරුවෝ පෙන්නවා ඇහැ කියන එක ජාති ජරා සෝක මරණය දුක් දෝමනස්යන්ගේ පීඩා විඳින ධර්මතාවයක් කියලා නමුත් අද අර පළඟට යවගේ අපි කැපකේ බදක් කියන්නේ බුදුහාමුදුරු දුකයි උදේ නම් ඉන්නතුනේ අපි බුදුදහම කොච්චර ඈතද බුදුහාමුදුරුවන්ගේ සාසනයෙන් අපි කොච්චර ඈතද අපි වචනේ පරිසමාර්ථයෙන් බෞද්ධයි කියන සුදුසුද හිතන්න මේක සුදුසුයි මනුස්සයෙකුට බුදුහාමුදුරුවෝ කිව්වට නෙමෙයි අපේ ජීවිතවල සුදුසු ප්‍රඥාව ඇති ඇත්තෙකුට සුදුසු එහෙනම් හොඳට හිතන්න ස්වර්ගයේ තියෙන සුදේ අරුවක් තියෙනවද අපේ ජීවිතය තුළ කියලා අපි කවුරුවත් කැමති නැහැ කිසිම කෙනෙක් කැමති නැහැ මේ ලෝකෙ දුකට. නමුත් හැමෝම හැට කැමතියි. බුදුහාමුදුරුවෝ ලස්සන දුර සතිපට්ඨාන සූත්‍රය දෙන්නා. සංහව උපදින්නේ කොහෙද? සංහව පවතින්නේ කොහෙද? චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමන නිවිසති මේ ඇස ලෝකේ ලෝකයට ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් මේ තණ්හාව ඇති වෙනවා නම් මෙහි ඇති වෙන්නේ පවතිනවා නම් මෙහි පවතින්නේ කියලා වෙනවා කාන දිව නාසය ශරීරය මනසත් වෙනවා ඊට පස්සේ නිවන කියන දුක්ඛ නිරෝධාරය සත්‍ය මොකද්ද? චක්කුම් ලෝකේ චක්කු කියන්නේ නැහැ. චක්කුම් ලෝකේ තියරූපං තාත රූපං මෙත්තේසා තණ්හා නිරුච්චමානා නිරුච්චති ඒ පඤ්ඤමානා පහේති. ඇහැ ලෝකයේ තියෙන ස්වභාවයක් මధుර ස්වභාවයක් තණ්හාව නැති වෙන්නට ඕනේ කොහෙද? මෙන්න මෙහි නැති වෙන්නට ඕනේ. නිරුද්ධ වෙන්න ඕනේ මෙහි. නමුත් ඇහැ කන දිව නාසය ශරීරයේ හොඳට සබාගෙන ඒක පරිහරණය කරන පුද්ගලික සංහාව නැති කරන්නයි අපි යන්නේ. නමුත් ජීවිතයේ අවබෝධයක් ආවහම මේ ආයතන ටිකේ යථාර්ථ දර්ශනවල පුද්ගල භාවය නැති වෙනවා මිසක ආයතන ටික පරිහරණය කරද්දී වෙනම පුද්ගල භාවයක් නැති කරන්න හදනවා නම් මේකයි සතන් කාර්යක බව පුද්ගල භාවය කියන නෝනකට ලැබෙන්න ඕනේ. මෙතෙන් මේවා පෙන්වන මේ කරුණ සමහර අවස්ථාවන් ගැඹුරු වෙන්න පුළුවන්. ඒ නිසා මම කියේ හැම කෙනෙකුටම අවස්ථාව තියෙනවා ඕනම වෙලාවක මගේ ඕනම ප්‍රශ්නයක් අහන්නට. එහෙනම් මුදලට ජීවිතය ගැන සිහි කරලා බලන්න ගතානුගතිකව ජීවන සමාජ රටාවට අනුව යන්නේ නැතුව ඇත්තටම අදාළ සත්‍යගතයන් වහන්සේගේ වචනයට ආදරෙන් හිත තබලා බලක් ඇතිය දුකට කැමති නැති වුණාට මෝඩකමට දුකට පයින්නවා වගේ දෙයක් නෙමෙයි අපි කරන්නේ. අපිට දුකේ අඥාන බවක් නේද තියෙන්නේ. අපි දුක දන්නේ නේද? ඇයි? අපි සැපට කැමති දුකට කැමති නෑ. සැපට කැමති අපි ඇහැට කනට දිවට නාසයට ශරීරයට කැමති. ඇහැකන දිවනාසය ශරීරය සිත කියන එක ජරා ව්‍යාධි දුක් මරණ පරිදේව ධර්මයක් නම් අපි අන්තිමට කැමති වෙලා තියෙන්නේ දැඩිලා තියෙන්නේ ඇවිල්ලා තියෙන්නේ මොකේද දුකේ යමෙක් දුකට තණ්හා කරනකොට දුකට කැමති වෙනකොට දුක මම දුක මගේ කියනකොට දුකෙන් මිදෙයිද මිදෙන්නේ ඔක බලන්න ඕන කියලා කොහොම ලස්සනට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මජ්ජිම නිග්‍රහය සත්‍යක සූත්‍රයේ සත්‍යක කියන පරිමායක වෙච්ච විභාගයකදී යෝකෝ ආභිවෙච්චන දුක්ඛං අල්ලේනෝ දුක්ඛං උපගත දුක්ඛං හේතම් මම ඒසු අමස්මින් නිමිතු ආත්තාපි කියලා අභිවෙච්චනේ යමෙක් දුක මම දුක මගේ දුක මගේ ආත්මයයි කියනවනම් මෙයා දුකෙන් මිදෙයි කියලා නෝනිතම ස්වාමි දෙවෙන්නේ කොහෙන් වෙන්නද ඇහැ මම මගේ මගේ ආත්මයයි කියලා අපි ගන්න තියෙන බුදුදහම උදා නැහින්න. බෞද්ධකම හරියට පිළිතුර නැති නිසා. එතකොට අපි හරියට දැක්කා නම් ඇහැ කියන එක කන දිව නාසය ශරීරය කියන්නේ මෙන්න මේ වගේ ස්වභාවයක් කියලා. ඇත්තටම සංහාව නැති කරන්න වෙන ප්‍රතිපදාවක් ඕනේ නැහැ. සංහාව කියන්නේ දෙයක් නැති වෙනවා. එතකොට එහෙනම් මේ ආයතන ටික දුකයි කියලා අපිට පිළිගන්න පුළුවන්ද? දැන් අපි පහේතුක තීරණය කළේ. බුදුහාමුදුරුවෝ කිව්වට නෙමෙයි. ඇහැ මේ වගේ ධර්මතාවය මෙහෙම මෙහෙම වෙන්න පුළුවන් ධර්මතාවය. කියලා අපිමයි තීරණය කළේ අපිමයි කරන්නේ. එහෙනම් අපිට උරුමුණා නේද ඇහැ කියන්නේ කියන අනුමානය. එහෙනම් ඇහැට කැමති වුණා කියලා කියන්නේ අපි මොකේද කැමති වෙලා කියන්නේ? ජාතිය, ජරාව, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක් දුම්නස් වලට කැමති. කැමති අපිට ඒව ලැබුණොත් පුදුමයක්ද නොලැබුණොත් පුදුම වෙන්න ඕනේ ලැබුණොත් පුදුම වෙන්න පහරට වයින් බල ගැටියා පිච්චුනොත් පුදුම වෙන්න ඕනේ නොපිච්චුනොත් නොපිච්චුනොත් එහෙනම් ඇහැකන දිවනාසයේ ශරීරය හිත මගේ කියලා මම කියලා මගේ ආත්මය කියලා ඇතුළු කරන මේ ලෝකයේ අඳන විලාප දෙක කෑ ගන්න සිහි නැතුව වැටෙන දේවල් මොහොත පුදුමයක්ද නැති වුණ තුනේ බුදු වෙන්න ඕනේ මොකද ඒ බඳු ස්වභාවය උතුම් කරගෙන ඉන්න කෙනා ඒ බඳු ස්වභාවයට නොවේ හිතුව තමයි බුදු වෙන්නේ මේ ධර්ම නොදැසිතයි අපිට මේක බුදු වුණා එහෙනම් ඔන්න දැන් බුදුහාමුදුරු දේශනා කළා මෙන්න මේක තමයි දුක්ඛ ආර්ය සත්‍ය කියලා බලද්ද ටිකක් මම මේ කියන එක කරන්න පුළුවන් කියලා පෙරලෙන දෙයක් ඇතුලේ නොපෙරණී ඉන්න පුළුවන්ද උඩ ඉඳන් මොන බෝලයක් හරි වාහනයක් හරි කෙරෙලිගෙන එනවා. අපි ඒක ඇතුලේ ඉන්නේ. නොපෙරළෙන්න පුළුවන්ද? කෙරෙන දෙයක් නොපෙරළෙන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ තියෙනතුනේ මේ දුක උපන්න නම් මේ දුක ඇතුලේ දැන් දුක් නොවෙන්න පුළුවන් කමක් නැහැ. දුක එනවා. කෙරෙන දේ ඇතුලේ නොපෙරළෙන්න බෑ. මේ බුදුහාමුදුරු පෙන්නන්නේ මොකද? දුකේ කලකිරීම. ලෝකයා මේ දුක දුක හැටියට නොදැක්කොත් කවදාවත් කලකිරෙන්නේ නැහැ. අපි මේ කලකිරෙන්නේ නැති ඇයි? අපිට ඇත්තටම දුක දන්නේ දුක්ඛේ අඥාන. දුක දැනගත්තොත් දුකේ කලකිරිලා දුකෙන් මිදෙනවා කියන එක පුදුමයක් නෙමෙයි. දැන් අද අපිට හරි පුදුමයක් කවුරුන් මහා වුණත් පුදුමයක් අපිට. ඇත්තටම අපේ දර්ශනයේ පුදුමයක් උනොත් තමයි පුදුමයි. මොකද පළඟේ දර්ශනයක් නැතිද තියෙන්නේ එතකොට කෙරෙන දේ ඇතුලේ නොපෙළී ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ දුක ඇතුලේ දුක් නොවි ඉන්න පුළුවන් කමක් නැහැ. අපි පොඩි කතාවක් උපමාවක් කරගෙන බලමු. ඔන්න මා විශාල ලොකු ගිනි ගොඩක්. දැන් මේ ගිනි ගොඩ ඇතුළට දෙන්නේ ඇතුල් වෙනවා. ඇතුල් වෙලා එක්කෙනෙක් මොකද කරන්නේ? ගිනිගුඩේ මේ පැත්තට මේ පැත්තට මේ පැත්තට මේ පැත්තට පැන පැන නොපිච්චින්න උත්සාහවත් වෙනවා. කෙනෙක් කිසිම උත්සාහයක් නැහැ අත් දෙක බැඳගෙන ඔහේ ඉන්නවා. දැන් මේ දෙන්නගෙන් කවුද පිච්චෙන්නේ කවුද නොපිච්චෙන්නේ? කවුද පිච්චෙන්නේ නැත්තේ? එහාට මෙහාට පැන පැන ගින්නේ ඇතුලේ බේරෙන්න උත්සාහවත් වෙන කෙනා පිච්චෙනවද නැද්ද? පිච්චෙනවා. කිසිම උත්සාහයක් නැතුව ඉන්න කෙනා එයා පිච්චෙනවා. ගින්න ඇතුළට ගිහිල්ලා නම් ගින්න ඇතුළේ නම් ඉන්නේ ගින්නෙන් බේරෙන්න උත්සාහවත් වුණත් නොවුණත් පිච්චෙනවා කියන එක අත්දැක ගන්න පිච්චෙනවාමයි ඒකයි ඒකට දුක කියන්නේ ඒක ඇතුළේ බේරෙන්න ක්‍රමයක් තිබුණා නම් දුක කියන්න ඕනේ නෑ ඒක එහෙනම් ඒක තුළ සැප තියෙනවා කියලා කිව්වට කමක් නෑ බුදුහාමුදුරුවෝ නොකිය ඉන්නේ බුදුහාමුදුරුවෝ ලෝකේ දුකයි කියලා කිව්වේ කියන්න දැනක් නැති හින්දාමයි ඒ වගේ අපේ ජීවිත දිහා බලන්න හොඳට ඒ වගේම ඇහැ කන දිව නාසය ශරීරය මම කියාගත්ත මගේ කියාගත්ත දුක නොදන්න මේ ලෝකයේ ඉන්නවා දුක නැතුව හිට රස්තාවක් කරනවා මිලමුදල් හොයනවා ගෙවල් දොරවල් හදනවා යානවාහන ගන්නවා ඉඩකඩම් ගන්නවා දරුමළු හදා ගන්නවා ඇයි මේ දුක නැතුව තව කෙනෙක් ඉන්නවා අපි ලෝකේ දන්න විදියට සම්මත විදියට හරියම කම්මැලි කුසීත යද්දක බැඳගෙන ඉන්න කාලකම් ජීවිතයක් ගත කරනවා දැන් මේ දෙන්නත් හැ බලන්න දුක නැතු විට හොත්තට ධානය එකතු කරලා කෝටි කෝටි ගණන් තියෙන කෙනා ඉපදෙන්නේ නැද්ද? එයාට ඉපදීම ස්වභාව නැද්ද? ලෙඩවීම, මහලු බව, මරණය, අභ්‍යංගය කියන ප්‍රයන්ගින් වීම හිතෙන් නොලදී මේ දුක යාර නැද්ද? හොඳයි අපි කොහේතයි කිසිම උත්සාහයක් නැහැ මම කම්මැලි කාලගන්නේ කියන කෙනා දිහා බලද්ද මෙයා ලෙඩ වෙන මහලු වෙන මරණයට පස්සේ දුක් විඳින්නේ නැද්ද? විඳිනවා. ඉතින් මොකද්ද මේකේ අර්ථය? පින්වතුනි මේ ලෝකේ දුක කියන්නේ මේ ලෝකේ සැප නැති බව කියලා කියන්නේ ඉතල කියපු ටිකම නෙමෙයිද? ඕකි ප්‍රකෝටි නෙමෙයි චක්‍රවර්ති රජකම දිලා බලක් තියනොත් ඉස්සෙල්ලා ටික එහෙම වුණා අපේ ජීවිතේ. සැප කියන්නේ මේ ටික නැති බව මිසක මේ ටික ඇති බව තුල සැප කියන එක ගන්න පුළුවන්ද? බුදුහාමුදුරුවෝ නෑ කියන්නේ තියෙනවා. හැබැයි ඒ සැපේ උපමා කරන මොකද හොරි කුෂ්ඨයක් අහනවා වගේ කියන්නේ. පොඩි කුස්ටි කහනකොට සැපක් නැතුව හැම නෙමෙයි තියෙනවා. අමතක කරන්න එපා කියන ඒකම ඇත්තටම විශාල දුක සහ වේද. කාමයට පෙන්වන්නේ ඒකයි කුෂ්ඨයක් වගේ කියනවා කාමය. දඩ රෝගයක් වගේ කියනවා. ජරා මරණ ශෝක පරිදේ දුක් දුන්නත් නැද්ද? කෙනෙක් සැප විඳිනවා. මේ හැටි බුදුහාම දේශනා කරන බොහොම පරිත්තයි. ආස්වාදයේ tikai ආදීනෝ ගොඩයි. මෙයා කරන්නේ හරියට පිපාසිත ලුණු වතුර බොනවා වගේ වැඩක් දෙනවා. හරියට උපමාවක් වෙන්නන මොකද්ද? අට්ඨි සංකල්පමා කාම. අට්ඨි සංකල්පූපමා කාම. කාම කියන්නේ ඇට සැකිලක් වගේ කියනවා. දැන් ඇට කූරක් වගේ කියනවා. සත්තු මරණ දැනකට ගියාම බල්ලෙක් කියන ඉස්සරහා හිටියොත් උට මස්කට්ටක් ගන්න. දැන් මේ සතා මේක බොහොම බඩගින්න වැඩිකම හින්දා හපනවා හපනවා හපනවා කෑමට මුගේ බඩ පිරෙනවද? ලේව ගන්නවා නමුත් විපාදයේ සම්පින්දෙන්නේ බඩගින්න සම්පින්දෙන්නේ එහෙම ඒ විතරක් නෙවෙයි ඊට පස්සේ ආස්වාදේ බොහොම ටිකයි මේකෙන් ලැබෙන්නේ. බඩ පිරෙන්නේ නැහැ. පූර්ති මේ ඇට පුර ලෙව ගන්න ඉති ආස්වාදේ විතරමයි හම්බෙන්නේ. ආදීන ඊට පස්සේ වැඩි. එයි. ඇටපුර හබනකොට හබනකොට උගේ කටු වල වෙලා ඇටපුරේ ලේ ගැහේ. දැන් මෝ හිතනවා තව මේකේ ලේ නැතකොට තවත් හබන. දැන් හබනකොට මොකද වෙන්නේ? තවත් ඒ. ඔන්න ඔය වගේ සැපක් තමයි බුදුහාමුදුරුවෝ පනවතින මේ ලෝකයේ දෙන්නේ. ඕක හරියටම අපිට තේරුම් ගන්න පුළුවන් හරි සංවේදී සිද්ධියක් මේ අලි කරනවා. අලි අලි. අන්දර කියලා කල්යාදී කියලා දන්නවනේ. මනුස්සයෙකුට આવුනහම ඒකේ විද යන්න අපි ගන්නත් මාත ගන්න. මේ අnder කටු කාස් පිටින් තමයි යාලි ගන්නේ. අපි ඉන්න පැතිවල ඉතින් හරි ඉන්නවා. ඒ ගස් පිටින් උතුරලා කනවා. ඒකට හේතුව මේ ගහ කඩාගෙන කනකොට ඒ කටුගේ කටේ ඇනිලා ලේ මිශ්‍ර වෙනවා. මේ සතා හිතන්නේ මේ රහ ඉන්නේ මේ ගස්වල කියලා. ඌ තව තවත් කනවා. ඉතින් ඔන්න ඔය වගේ සිද්ධියක් තමයි විනෝදුනේ අපි විඳින අද සැපේ. ඉතින් මේ සැපේ නිසා බුදුහාමුදුරු දේශනා කරනවා අද අඬනවා විලාප දෙන දුක විතරක් නෙමෙයි මේ දුක දුකක් හැටියට නොදැන දුක කෙරෙහි ඇති කරගන්න මේ තණ්හාව නිසා නැවතත් මේ වගේ ආයතන ටිකක් වුණ වෙනවා. මව පුතක ආයතන වගේ දෙන්න ගන්නවා. මේ දුකට හේතුව තණ්හාවයි කියලා ඔන්න ඉතල ඇත්තක් පෙන්නවා මෙන්න මේ ටික දුක කියලා පෙන්නවා. හොඳට සිහි කරගන්න දැන් අපිට දුක්ඛේ අඥාන යම්පවන දුක දුරෙන්න ඕනේ මේ ලක්ෂණය. දුක කියන්නේ මෙන්න මේකයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන යමක්. ඒ දුක්ඛාර සත්‍ය අපිට වැටහෙන්නට ඕනේ. ඊට පස්සේ දුක්ඛ සමුදය ආදී දැන් ඒ ගැන මොකක් ප්‍රශ්නයක් තියෙනවද? ඉලිගන්න බැරි එහෙම නැත්නම් මොනවා හරි අදහස්. කවුරුත් කියනවා අපි විචිකිච්ඡාව සැකේ කියන එක තියාගන්න සතුරු කරගන්නවා. ඕනම කෙනෙකුට අයිතිය තියෙනවා කතා කරන්න අහන්න කියන්න නැචරෙන් නැහැ මේකේ සියල්ලම මුද්දට අපි දන්නවනේ මේ තැන් වලට එන්න ඕනේ නුදන්නේ දව න්යාය නේද එහෙනම් වැරදුනත් එහෙම කමක් නැහැ වැරදේ කියලා බය වෙන්න එපා අහන්න පුළුවන් වුණා දැන් මේකේ ප්‍රශ්න ගැටලු නැද්ද මේ දුක කියපු කාරණාව පිළිගන්න පුළුවන්. ඒ පුළුවන්. එහෙනම් මෙන්න මේක තමයි ආර්ය සත්‍යය. ආර්යයන් වහන්සේලාගේ ඇත්ත උතුම්ම ඇත්ත. මේ ඇත්ත ලෝකෙට පේන්නේ නැති එකක්. එදා ඥානවිතිකින් අහලා දැනගත්ත මෙදෙනින් මහලුවම වරනේ එහෙම නෙමෙයි. මේ දැක්කේ. දැන් මේ දුක නොදැන දුක කෙරේ තණ්හාවක් ඇති කරගන්න මේ ඇහැ මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ප්‍රාර්ථනා කරනවා නම් මේක නේද නැවත ඇහැළෙන්න හේතුව දැන් අද මේ ඇහැින්ද දුකෙන්ද නැවත මේ ඇහැළෙන්න හේතුව මේක නේද කන දිව නාසය ශරීරය කියන මෙන්න මේ කාරණා ටිකක් දැක්කා මේ වගේ දුක ආපු වෙලෙන් හේතුව තමයි අද මේ දුක දුක හැටියට නොදැන ඇති කර නොදැන ඇති කරගන්න සංහාව කියලා දැක්කා. සංහාව කියලා දැක්කා. එහෙනම් පෙර ආයතනයන් කෙරෙහි ඇති කරගත සත්‍යයන් තමයි අද මේ කාරණා ටික හදාගන්නේ. අද මේ ධර්මයන් දුක බව අවබෝධ කරගන්න අද මේ ඇහැ මම කියලා මම කියලා මගේ ආත්මය කියලා දකින්නවා නම් මුදේ හිතන්න දැනගන්න. අද මේ ටික ඔක්කොම මගේ වෙලා නම් අඩුවක් නැතුවම ගිනිගොඩ ඇතුලට යන්න පුළුවන්. අඩුවක් නැතුවම ජරා මරණ ස්වභාවය උරුම කොට ඇති කෙනෙක් කියලා බය නැතුව සිනහ නඩ කරනවා. කිසිම සැකයක් නැතුව ඒකාන්තයෙන් මොන වගේ තැනකට යන කෙනෙක් කියලා කියන්න පුළුවන්. සංහව තියෙනවා. මේ ආයතන ටික හැදෙනවා කියලා කියන්නේ නැවත ආයතන ටික ඉපදෙනවා කියලා කියන්නේ මොකේ ඉපදීම? ලෝකේ ඉපදීම. ස්පර්ශ ආයතන හය නැවත ඉපදෙනවා කියලා කියන්නේ ලෝකේ ඉපදීම. මේ ස්පර්ශ ආයතන හය පවතිනවා කියලා කියන්නේ ලෝකේ පවතින. ලෝකේ හෝ ලෝකේ යන දැනුම කුමන ආකාරයකින් හෝ අපිට එන්නේ මේ ආයතන හය හරහා නෙමෙයිද? මේ ආයතන හය හය මුතුපුණු ලෝකයේ හෝ ලෝකයන් ප්‍රඥාත්යක් හෝ දැනුමක් හෝ හම්බ වෙනවද? නැහැ. එහෙනම් මේ ආයතන හය නිසා නේද හතකන ස්වභාවයෙන් යුක්ත හැම දෙයක්ම හටගන්නේ. ජාතිය ස්වභාව කොට සංකත ධාතුවේ හට ගැනීම සංකත ධාතුව කියලා කියන්න පුළුවන් මේ ආයතන. සාර්ථක ධර්මයේ හට ගැනීම කියන්න පුළුවන් ආයතන හය. මේ ආයතන හය ලෝකේ හට ගැනීම කියන්න පුළුවන්. මේ ආයතන හයේ පහළ වීම ජරා මරණයන්ගේ පහළ වීම කියලා කියන්නට එහෙනම් අද තණ්හාව තියෙනවා නම් තමා ඇති වෙන ස්වභාවකට ජරා මරණ ස්වභාවකට ඇති මාවත කෙරෙනවා ප්‍රතිපදාව කෙරෙනවා කියන කරුණ දැනගන්න මේක බෞද්ධයන්ගේ තම තමා කෙරෙහිම නුවණින් දතේ. පච්චත්ත වේදපූර්ණයි. තමන්ව තමන්ට ප්‍රතික්ෂේප කරන්න පුළුවන් මම මෙන්න මේ තැනට නියම වෙච්ච කෙනෙක් වෙන්නේ. එතකොට මේ ඇහැකන් දිවනාදී ශරීරය හම්බ වෙන්නේ නැහැ අද මේ මට්ටමටම අද මේ ඇති කරගන්න සංහාරයේ විවිධ මට්ටමත මේ ඇහි විවිධ මට්ටම් තියෙනවා යකඩ ගිනිගෙන දැමෙන යකඩ උලෙන්න මට්ටමේ මට්ටමේ විපාකයක් ලැබෙන විදිහට හැලෙන්න දැනුත් තියෙනවා බුද්ධ ප්‍රියමනාප දර්ශන ලැබෙන විදිහටම හම්බෙන විදිහ ඇස් ලැබෙන මට්ටමකුත් තියෙනවා. සැපයි දුකයි දෙකම හම්බෙන විදිහ මට්ටමේ ඇස් ලැබෙන බවකුත් තියෙනවා. ඇහැට ගෝචර වෙන මේ කියලානත් තිබුණට ඇහැ දුකම. මේ සියල්ල දුකම. නමුත් ලෝකෙ තුල මෙහෙම ප්‍රවෘත්තියක් තියෙනවා. ඒක මතකත් තමයි බුදුරජාණන් වහන්සේ දැක්ක මෙන්න මේක තමයි දුක්ඛ සමුදය ආදී සත්‍ය කියන්නේ. දුක ඇතිවීමේ හේතුව කියලා දැක්කා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැක්කා මෙන්න මෙතනයි මම මේ පෙන්වන්න හදන්නට මුත්තක සීය හොඳට නොවන හොඳ අවධානය යොමු කරන බෞද්ධයේ පරම නිස්සාව හම්බෙන්නේ මෙතනින් අපිට බෞද්ධයේ සැබෑ අර්ථ විද්‍යමාන වෙන්නේ බෞද්ධ කම ගොඩනැගෙන්නේ නිවන් ප්‍රතිපදාව ගොඩනැගෙන්නේ මෙන්න මෙතන. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා यो तत्सा एव तन्मय असेतु विरागो शागो पठनिस्ततो मुक्ति अनालयो ඉදාමිච්චති දුක්ඛ නිරෝධය සත්‍යං ඒ තුන් ආකාර තණ්හාවගේ ඇහැට කාන්ත දියුණාට අපි තණ්හා කරනවා නම් ඒක තියෙනවා කාම මට්ටමේ රූප මට්ටමේ අරූප මට්ටමේ ඒ කාම භූමිය රූප භූමිය අරූප භූමිය මට්ටමක් තියෙනවා ඒ තුන් ආකාර තණ්හාවගේ ඉතුරු නොකොට යම් කිසි කෙනෙක් නැති කළොත් ඉතුරු නොකොට නැති කිරීමක් කළොත් නිරුද්ධ කළොත් මොකද වෙන්නේ අද තණ්හාව නැති කළොත් මොකද වෙන්නේ දුක දුක නැති වෙනව නෙමෙයි ඒක වැරදි එහෙම කිව්වොත් දුක නූපදිනවා කියන්න පුළුවන් නැති වෙන්නේ ඇති දෙයක් තියෙන දෙයකුයි නැති වෙන්නේ ඇති වෙච්ච දෙයක නැතිවීම සහ ඇති වෙන බව නැතිවීම කියන ධර්මතා දෙකක් තියෙනවා. මේ ගේ අපිට පුළුවන් කඩලා බිඳලා නැති කරලා දාන්න. ඒ නැති බව බලන්න පුළුවන්. ඇති දෙයක නැති බව බලන අමුතුම නපුනේ ඕන කෙනෙකුට පුළුවන්. හිතක් හටගන්නවා ඒ හිත නැති වෙනවා. ඇති වෙච්ච දෙයක නැතිවීම බලන අපහසු නෑ. මේ රූපේ බිඳ බිඳ යනවා. ඇති වෙන එක නැති වෙනවා. මේක අපහසු නෑ. මේක නිවැරදි වෙන්නේ නෑ. ඇති දෙයක නැති බව තුල තියෙන නැති කියලා ප්‍රත්‍යක් දෙන්න. බුදුරජාණන් වහන්සේ දහම කොටක් ගැඹුරුයි. අපි උපමාවක් කළොත් අඳුර කියන එක නැතිවීමෙන් තමයි ආලෝකය ඇති වෙලා තියෙන්නේ. මේ ලෝකේ තියෙන ඇති වෙන ස්වභාව දෙකක්. හිතට තේරුම් කරගන්න ඕනේ. යමක් ඇතිවීමෙන් ඇතිවන දේ කියනවා යමක් නැතිවීමෙන් ඇතිවන දේ කියනවා කියලා සංකත ධාතුව තුළ ඇතිවීම දෙයක් නෑ. කනබන ආහාරයක රූපය ඇති වෙනවා කියලා බැලුවොත් මේ දේ ඇතිවීමෙන් මේ දේ ඇති වෙනවා කියලා යමක් ඇතිවීමෙන් ඇති වෙන බව අපිට තේරෙනවා. අඳුර නැතිවීමෙන් ආලෝකය ඇති වෙනවා කියනකොට මේ දේ නැතිවීමේ දේ ඇති වෙනවා කියලා ඇතිවීමෙන් ඇතිවෙච්ච නැතිවීමෙන් ඇතිවෙච්ච චිකු ධර්මතාව දෙකක් තියෙනවානේ නේද? එතකොට ඒ වගේ මේ නැති බව කියපු එක ඇති බවට සාපේක්ෂව යන්න හම්බ වෙනවා. ගේ කඩලා බිඳලා දැම්මොත් ගියේ නෑ කියලා බලන්න පුළුවන්. ඇතිවෙන ඇති හැම හිතක්ම නැති වෙන බව බලන්න පුළුවන්. මේ තුල තියෙනවා ඇති වෙච්ච දෙයට සාපේක්ෂව ලැබෙන ධර්මතාවයක් නිසා නැති බව. එතකොට ඒ නැති බවද සංකතයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ලෝකයේ තුල ඇති බව සහ නැති බව කියපු දෙකම සංකතයි. කච්චානබුත් සූත්‍රයේ උදාහරණ කොහොමද වෙන්නේ? මේ ලෝකයා බොහොම බොහොමයක්ම ඇත සහ නැත කියලා අන්ත දෙක ඇතුළු කරන මේ අන්ත දෙක නොපැන පතාගිත මහන්සේ නැදින් ධම් දේශනා කරනවා. එහෙනම් තණ්හාව නැති වුණොත් දුක මොකද වෙන්නේ? දුක නූපදිනවා කියන නෝනක් අපිට එන්න ඕනේ. ඒක මුදක අපි බලාගන්න. දුක නැති වෙනන්නේ දුක නූපදිනවා කියලා. ගයක් හදනවා කියන ගයක් හම්බ වෙනවා කියන කාරණාව අපිට තේින්නේ gadol වැලි සිමින්ති කියන හේතු ටික නිසානේ. ගඩොල් වල සිමෙන්ති කියපු එක නේද? නෑ. මේ ගඩොල් වල සිමෙන්ති නිසා ගියක් හදන්න පුළුවන් නම් හදපු ගේ කැඩෙනවා කඩන එක වෙනම එකක් නැති වෙන එක වෙනම එකක්. යම් කිසි කෙනෙක් ගඩොල් වල සිමෙන්ති නැතිකොළොත් ගේ නැති කරා කියන්න සුදුසුද? නෑ. මොකද සුදුසු? ගේ නූපන්න කියන්න සුදුසු. ගේ උපදින්න තියෙන හේතුව නැති වුණා මිසක. එමනේ එහෙනම් තණ්හාව නැති කිරීමෙන් වෙන්නේ ජරා මරණ උපදින්න තියෙන ස්වභාවය නැති වුණා මිසක අජරාමරයි. නිවන කිව්වේ ඒකද? මේ සලායතන නිරෝධය නිවන. අද මේ තණ්හාව නැති කළොත් මොකද වෙන්නේ? මතු මේ ආයතනයේ පහළ වීමක් වෙයිද? එහෙනම් ලෝකේ පහළ වීමක් වෙයිද? එහෙනම් හේතුගෙන් හටගන්න ස්වභාවයක් වෙයිද? එහෙනම් ජරා මරණයක් වෙයිද? ජරා මරණයක පහළවීමක් වෙයිද? මෙන්න මේකට කියුවා ජාතියක් නැති ජරාවක් නැති ව්‍යාධියක් නැති ලෝකයේ මරණ පරිදේ දුක් දෝමනස්යක් නැති අජරාමර නිවන. තවදකින් ගොමක අසංකත ධාතුව හට නොගන්න බව. හට නොගන්න බව. අපි යෝක දකින්නේ මේ තවත් මේ අහස වගේ දැනක්. නමුත් නිවන කියලා කිව්වේ මොකද්ද? සලායතන නිරෝධය. අද තණ්හාව නැති කළා මේ ආයතන නූපදීන නූපදීන ස්වභාවයට පත් කරන්න පුළුවන් කියලා කෙනෙක් දැක්කොත් තණ්හාව නැති කරලා ගඳුළු ගඳ ටික නැති කරලා ගේ උපදින තියෙන හේතුව නැති කරලා ගේ නූපදීන ස්වභාවයට පත් කරනවා ඒ වගේ මේ දුක බලලා අද තණ්හාව නැති කරලා දුක නූපදින ස්වභාවයට පත් කරලා වැඩෙන්න පුළුවන් තරම මේක කියන සෝපදිනෙන්ද නිබ්බාන නැත්නම් ක්ලේශ පරිණිරවාණ කියලා දැන් කෙලෙස් නැති කළා මතු උපදින්න තියෙන ස්වභාවය නැති කළා ජාතිය නැති කළා ඉපදීම නැති කළා ඉපදීම නැති කළාට නැවත ඉපදීම නැති කළා දැන් ආයතන ආය පහළ වෙන්නේ නැහැ කියන ජාති ජාතිය එක්ක වෙන්නේ උසිතම් භ්‍රමචර්යය භ්‍රමචර්යාව වාසය ඉවරයි කතා කරණියම් කළ යමක් කළ යුතු නම් ඒක කළා නාපරක් විත්තත්තා මත්ති මත් දැන් කරන්න යමක් නැහැ කියලා ඔන්න දන්නවා මොකද දැන් අද හේතු නැති වෙනකොට ඵලයේ නුපදිනවා කියලා දන්න නිසා මේ නුවණට කියනවා අනුපාදා සෝපදිසස නිබ්බා මොකක් නිසාද දැන් ඉපදීම නැති කළාට පෙර හේතුන් උපන්න ධර්මය තව නැතිනේ නැහැ ඉපදීම නැති කළා මතුවෙන්න තියෙන කොටස නැති කළා නමුත් පෙර ජීවිතයෙන් හටගත්ත මේ ස්කන්ධ මාත්‍රය විතරක් දැන් එකතු දැන් මේ ස්කන්ධ ටිකක් ශේෂ වෙවි ශේෂ වෙවි යනවා අන්තිමට මේ ඉතුරු ටිකක් ගියාට පස්සේ මොකද වෙන්නේ? එතෙන්ට කියනවා අපි අනුපාදා පරිනිර්වාණය ස්කන්ධ පරිනිර්වාණය කියලා සීලං පුරාණං නවං නත්ති සම්භවං විරත් චිත්ත ආයතිකේ බවස්මින් තේ කීන බීජා අවිරුද්ධ ඡන්දා නිබ්බන්දීරා යතහ යම්පදීකෝ කොහොමද බුදුහාම පුරාණ කර්මත් තේරුණා මේ දැන් අනුපද පරිණිරවාණය කියන්නේ මේ ඇහැ පුරාණ කර්මය දැන් අපි දැක්කා කන දිව නාසය ශරීරය මේ පුරාණ කර්මය මේක දුක අවබෝධ කරගෙන අනේ මේක ආපහු ලැබුණොත් මතුවට මේ වගේ දුක එනවා නේද කියලා දුකේ කලකිරීමෙන් තණ්හාව නැති වුණා හොඳ සතුටක් හොඳ නුවණක් ආව සීතු භූතෝස්මි නිබ්බුතු මම නිවුණා මම සිසුල්ලුණ ඇයි නිදුණා මම ආයේ මේ ආයතන ටික මේ දුක උපදින්නේ නැති තත්ත්වයට මට පත් කරගන්න පුළුවන් වුණා කියලා සතුටකුත් තියෙනවා ඔන්න දැක්කා මොකක්ද එතකොට සීනම් පුරාණ පුරාණ කර්මයන් සේවයගෙන යනවා නව නත්ති සම්භවං අලුතෙන් භවයකුත් නැහැ අවිරල ඡන්ද නොවැළුණු සිටින් ක්ෂේවිච්ච කර්ම බීජ ඇති මේ දීර්යයන් වහන්සේ නිවෙනවා කොහොමද යථා යම්සේ ප්‍රදීපෝ පහනක් වගේ පහනකට එළු තිරෙන් නිසා පහනක් ඇවිලෙනවා දැල්ලක් ඇවිලෙනවා කලින් කල පුරුෂයෙක් කෙලුත් දානවා තිරෙන් දානවා මේ නිසා මේ පහන බොහෝ කල් බොහෝ කල්ප ප්‍රකෝටි ගණනක් අනුරාගව මේ පහන ඇවුරුණා. යම් දවසකදී තේරුම් ගත්තා මේ පහන් දැන් දෝෂය. දෝෂේ තේරුම් අරගෙන මෙයා දැනගත්තා මේ තෙළු ඉතිරේ නැවත නැවත දාන්න හින්දා මේක ඇරිදෙන්නේ. තිර දැමීම සහ තිර දැමීම නැවතුණා. එපමණකටම මෙයාට නුවණකව දැන් පහනේ අලුතෙන් ඉපදීම නැතරුණා. ඔන්න දැන් පහනේ ඉපදීම නැතරුණා. දැන් පුරාණ තෙල් ටික නිසා tire නිසා යම්තාව මේ පහන දැල්ලා පවතින ඒ තාක්ම විතරයි මේක තියෙන්නේ කියන නුවණක් මෙයාට නැද්ද තියෙනවා ඒ තෙල් tire ඉවරුණාට පස්සේ මේකට මොකද වෙන්නේ නිවුණ කියන්න පුළුවන් වෙන්නේ ආපහු පහන නිවුණ ඒ කියන්නේ පහන හටගත්තේ නෑ කියන සුදුසු නෑ පහන් කතාවක් නැති වෙනවා දැල්ල උපදින්න තිබුණු හේතුවම නැති වුණා මිසක දැල්ල රූපදින ස්වභාවයටපත් වුණා මිසක පහන් දැල්ල නැති වුණා නෙමෙයි. ඇති වෙච්ච දෙයක් නැති වුණා නෙමෙයි. ඒ වගේ කලින් කලට පුද්ගලයෙක් තිලුත් කෙරෙත් දානවා වගේ ඇවිලෙන පහන් දැල්ල වගේ තමයි ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් එක්ක. මේ ගින්න ඇවිලෙනකොට කලින් කලට තෙල් తీරේ දානවා වගේ තමයි අද මේ දුක නොදෙන ආයත් තණ්හාව ඇති වෙනවා. ආයත් මේ දැල්ල ආයත් ඇති වෙනවා. ආයත් තණ්හාව ඇති මෙහෙම මේ පහ නැවුණා බොහෝ කාලයක්. කල්ප කෝටි අනවරාත්‍ර කාලයක් මේ පහන දැල්ලුණා. යම් කලක පහනේ දෝෂි තේරුම් ගත්තා. මේ පහන කියන්නේ ජාතිය ස්වභාව කොටස. මේ දැල්ල කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ස්වභාව කොටස තාමත් කියලා දැක්කා. දැකලා මේක කෙරෙහි තියෙන තණ්හාව නැති කළා. තෙදුවි කෙරෙහි දැමීම නතර කළා. දැන් දැක්කා මෙයාට ආය පහන දැන්ල උපදින්න හේතු නෑ වගේ දැන් දුක උපදින්නේ නෑ ආය. දුක උපදින්න තියෙන හේතුව නැති වුණා. දැන් හුත්තට පේනවා මෙයාට. මේ ඇස් දෙකෙන් දකින්නවා වගේ ඇස් දෙකම දැකදක වෙනින්ම මේ පහන දැන් ආයෙත් පත් වෙන්නේ නැහැ. ඉතින් මේ මේ මේ දෙවිදෙන් එහාට පත් වෙන්නේ නැහැ. එයාට ආයේ ප්‍රාර්ථනාවක් නෙමෙයි තියෙන ප්‍රත්‍යක්ෂය. දැන් ඉතින් මේ දුක උපදින ස්වභාවය නැති කළා කියන හොඳ නුවණක් තියෙන සතුටක් තියෙන නිවුණමම සිසිලුණා කියන තැනකින් ඉන්නවා අර තෙල් tire ටිකක් නැති වෙලා යනවා ඒ වගේ පුරාණ කර්මපත්තෙන් හටගත්ත මේ ස්කන්ධ ටිකත් තේවිලා යනවා එතකොට කියන මොකක්ද නිවුණ දුක්ඛ ස්කන්ධ ටික නිරෝධිත එහෙනම් දරන්න දකින්න නිවන කිය මොකක්ද සලායතන නිරෝධි ආයතන හයේ නූපදීම නිවනයි ලෝකයේ හට නොගැනීම නිවනයි හැම දෙයකම නූපදීම නිවනයි ජරා මරණයන්ගේ නූපදීම නිවනයි නොහට ගන්න අසංකත ධාතුව නිවන අසංකත ධාතු කියලා කියන්නේ නොහට ගන්න ස්වභාවය කියන්නේ. හට ගන්න තියෙනවා නම් හේතුවක් හේතුව නැති කිරීම ඵලයේ නූපදින ස්වභාවයට පත් කළා. මෙන්න මේක තමයි බෞද්ධයාගේ පාරමිතාව කියන්නේ. එතකොට නිවන කියන්නේ මොකද්ද කියලා සැකසෙන්න බෑ අදින්පස්සේ. ඒ කියන්නේ මෙන්න මේකයි නිවන කියන්නේ. ආය ප්‍රශ්න හොයන්න බෑ අපිට නිවන ප්‍රශ්න නැහැ. අපි එක එක දේවල් බලන්නේ නිවන කියන්නේ නිවන කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. එහෙනම් ඔන්න ජීවිතේ බුදුහාමුදුරුවෝ කල්යාණ මිත්‍රෙක් ඇතිලා අපිට කරන්න තියෙන ඉහළම දේ කෙරුවා. අපිට නොපෙනෙන පැත්ත බලන්න ඇස් දෙකක් වුණා බුදුහාමුදුරුවෝ අපේ ජීවිතේට. අන්දානුකරණයෙන් මෙච්චර කාලයක් අනුරාග්‍රේ සංසාර දිවවන ඒ අවිද්‍යා අන්ධකාරය දුරු කරන ප්‍රඥාව නම්ති ආලෝකය වුණා බුදුහාමුදුරුවෝ අපිට. එහෙම වෙලා අපි නොදැක්ක, අපි නොදකින, අපිට නොපෙනෙන අපේ ජීවිතය ඇත්ත බලන්න අපිට ඇඟිල්ල දික් කරලා පෙන්වන ඕගොල්ලෝ මෙහෙම බලන්න මං කියන්නේ වැරදිද කියලා. ඒතර පෙන්වන මේ දුක ඇත්තනේ අපිට නුවණක් තියෙන කෙනෙකුට නෑ බෑ කියන බැරි විදියට ජීවිතය ඇත්ත පෙවුණා. දන්නවද මේ දුක නැමැති පහන ඇවිල්න්නේ කොහොමද කියලා මෙහෙමයි කියලා බුදුහාමුදුරුවෝ පෙන්වනවා. මේක නැති කරන්න පුළුවන් නැති වෙනවා නූපදින් ස්වභාවයට පත් වෙන මෙන්න මෙහෙම කියලා පෙන්වනවා. ඔන්න ඕක ඔය දෙක සත්‍ය ඥානය කියලා. ඊට පස්සේ තව එකක් ඉතුරු වෙනවා. මාර්ගය. දුක කියපේ ඇත්තක් දුක ඇතිවීමේ ඇති ඇත්ත දුක නැති වීම ඇත්තක් කියලා කිව්ව මේක කිසිම ශ්‍රමණයෙකුට ගාමිණයෙකුට කෙනෙකුට නැහැ බෑ කියන්න බෑ කියලා. මේ දෙකෙන් දොරව කෙනෙක් පනවනවා නම් මේක එක වෙන්නේ නැහැ කියලා කියනවා. ඊට පස්සේ මාර්ගය කියන එක ඉබේම යට පහළම එහෙනම් මේ දුක පිළිසිඳ දැකලා තණ්හාව නැති කරලා දුක නූපදින තත්ත්වයට පත් කළ යුතුයි කියන නුවණක් ඇති වෙනවා. දුක මේකයි ඇත්ත කියලා දැක්කා. දුක ඇතිවීමේ හේතුව මේකයි කියලා දැක්කා. මේ හේතුව නැති වුණාම මෙන්න මේ දුක නූපදින් ස්වභාවයට පත් කරන්න පුළුවන් කියලා දකිනකොට නුවණ ඉදීම එකක් ඇති වුණා. එහෙනම් මේ දුක පිළිසිඳ දැකලා තණ්හාව නැති කරලා මේ දුක නූපදින් ස්වභාවයට පත් කළ යුතුයි නේද මම? නැත්නම් මේ මේක කරන්න ඕනේ නේද? කියන මේ නුවණට කියන සම්මා දිට්ඨිය දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ පටිපදා ඥානං අයං දුක්ඛේ සම්මා දිට්ඨිය. මොන මාර්ගයේ උපන්නා නිවැරදි දැකීම උපන්නා මේ ලෝකේ කාටවත් නැති විදිහ නිවැරදිම නිවැරදි දැකීමක් නැතිවට. එයා දුක දන්නවා. වල්මත් වෙලා නැහැ ලෝකෙ. දුකේ ඇති වෙච්ච හැටි එයා දන්නවා. දුක නැති වෙන දුක නූපදින හැටි එයා දන්නවා. ඒකට කරන්න ඕනේ දේ වෙන මොකුත් නෙමෙයි මේ දුකම පිළිසින දැකලා මේ තණ්හාව නැති කරලා මේ தත්ත්වය එළඹෙන්න කටයුතු කරන්න ඕනේ කියන නෝනකුත් කියනවා. ඔන්න ওই දැනට ආපුහම කියනවා සත්‍ය ඥානය කියලා මේකට කියනවා දර්ශන භූමිය කියලා. හරියට කෙනෙක් මේ කාරණා මනාව දැක්කොත් මේ කොමන කියන දිට්ඨි සම්පන්න පුද්ගලයෙක්. මෙයාට සාස්ත්‍ර මහන්සිය දෙලේ සැක නැහැ. කෙසේද කෙසේද යන විමති නැහැ. මෙන්න මේ දැන වෙන වැඩි දුරකට යන්න නෙමෙයි මේ දැන් ජීවිතයේ ළමට චින්ත උනාවත් දැන් එපමණකින් අපේ ජීවිත පුදුම ලාභයක් දෙයි. ඔන්න දැන් තමයි එයා භාවනා කරන්න පටන් ගන්නේ. භාවනා කරන්ද භාවනා කරනවා කියන්නේ ප්‍රතිපදාව. ප්‍රතිපදාවේ හැසිරෙන්න ඉස්සෙල්ලා කරන්න මොකද කියලා දැනගෙන තියෙනවා. දැන් භාවනා කරනවා කියන එක තියෙනවා කොටස් දෙකක්. සමත විදර්ශනා. ඒවා මම දැන් පැහැදිලි කරන්නේ. දැන් භාවනා කරනවා කියන එක කරන්ත කියලා අපිට හම්බ වෙන්නේ හම්බ වුණේ මොකද්ද අපිට හම්බුණා දැන් ඇත්තක් නේද ජීවිතේ කෙනෙක් භාවනා නොදැන කළාට මේක කවදාවත් හම්බ වෙන්නේ නැහැ අපි මේ යන්න ඕනේ කොහෙද කියලා දන්නේ නැතුව පාර ගහලා යනවා වගේ වැඩ හරියටම මේ කරන්න ඕනේ මොකද්ද කියලා ඉස්සෙල්ලා දැනගන්න දුක දැනගත්ත දුක ඇති වෙන හැටි දැනගත්ත දුකේ නැති බව හෝ නැති තැන හෝ නිවන නැත්තම් මොකද්ද කියලා ඉස්සෙල්ලා දැනගන්න දැන් තමයි මාර්ගය හම්බ වුනේ. දැන් මොන නිවන් දකින්න උත්සාහවත් වෙන්න පුළුවන්. හොඳට මතක තියාගන්න ඕනේ කරුණක්. මාර්ගයේ වඩලා නිවන හම්බ වෙනවා නෙමෙයි නිවන දැනගෙන මම වඩන්නේ. මේ මාර්ගයේ වඩලා නිවන හම්බ වෙනවා කියන එකට මොකද්ද මේ? මෙතන ඉඳන් කොළඹට ගියාම කොළඹට යන පාර හම්බ වෙයි. කියන එක බුදුතුන්. කොළඹට යන පාර ඒ කියන්නේ කොළඹ දැකලා කොළඹට යන පාර හොයාගන්න ඕනේ නේද? කොළඹට යන පාර හොයාගෙන කොළඹ දැක ගන්න ඕනේ මිසක. එහෙම නැතුව කොළඹ ගැන දන්නේත් නැහැ. අහලත් නැහැ. පාරක් දන්නේත් නැහැ. අපි කියන කොළඹට ගිහම කොළඹ හම්බෙයි. මේක වචනයක් විතරයි. නේද? එතකොට එහෙනම් දැන් ඔන්න අපි කාටත් අපි භාවනා කළ කියලා යමක් කරනවා නම් කරනවා නම් කළ යුත්තේ මොකක්ද කියලා තේරුණාද? ඒ ප්‍රශ්නේ තේරුණා. එහෙනම් අපේ භාවනාවේ මොන විදිහකට හරි ඉලක්ක වෙන්න ඕනේ මේ කරුණ සම්පූර්ණ වෙන්නයි කියන එක තේරුණාද? මේ ටිකයි ඇත්තටම අපේ ජීවිතේ කෙනෙක් භාවනා කරන කෙනාට වඩා වටිනවා මේ ටික තෝරගත්ත කෙනා. අද උපරිමතර භාව මේක නොදැන භාවනා කරන කෙනාට වඩා ඔකට හොඳ කොටසක් තියෙනවා මට මේක අවස්ථාවක් නෙමෙයි ඒක කියන්නේ. බුදුහාමුදුරුවෝ හරිම වටිනා තැනක් වෙනවා ඉතින් දුක්ඛං දුක්ඛ සත්‍යං දුක්ඛ සත්‍යං දුක්ඛං සමුදයං සමුදය සත්‍යං සමුදය සත්‍යං සමුදයං නිරෝධං නිරෝධ සත්‍යං නිරෝධ සත්‍යං නිරෝධං මග්ගං මග්ග සත්‍යං මග්ග සත්‍යං මග්ගං කියලා. මාර්ගය කියන එක මාර්ග සත්‍යයේද මාර්ගය මාර්ග සත්‍යද කියලා ඔයගොල්ලෝ ප්‍රශ්න ගොඩක් අහනවා. ඊගා මොහොත ලස්සනට මේක පෙන්නනවා. මාර්ගය කියපු එක මාර්ග සත්‍ය කියලා බුදුහාමුදුරුවෝ පෙන්වපු එක මේක මාර්ග සත්‍යයක් වෙනවා නිවනට මගක් වෙනවා. මාර්ගයේ මාර්ගය මිසක මාර්ගපත්‍ය නෙමෙයි මොනවා හරි මාර්ගයක් කිරුවට ඒක මේ මාර්ගපත්‍ය නෙමෙයි කියන්නේ. නිරෝධියටත් වෙනවා වගේ. බුදුහත්තු නිරෝධ සත්‍ය කියලා පෙන්වනවා මේක නිරෝධය දෙනවා නිරෝධ සත්‍ය දෙනවා. නිරෝධය නිරෝධ සත්‍ය නෙමෙයි. ඒ කියන්නේ මොනවා හරි දෙයක නිරෝධය බලන්නේ බුදුහත්තු පෙන්නපු නිරෝධ සත්‍ය නෙමෙයි කියන්නේ. කොහොමනම් බලකටනත් මම කියන්න. හැබැයි ටිකක් ගැඹුරුයි නේ. අභිධර්මයේ යමක අප්‍රකරණය කියලා කියනවා. මේ මේ මෙන්න මේ යමක ප්‍රකරණේ සත්‍ය යමක කියලා කියනවා. චතුරාර්ය සත්‍ය බෙදලා අනේ සත්‍ය යමක බලන්න මොන ලක්ෂණයට බෙදලා තියෙනවා. මේ සාසනේ වටිනාම හදවත තියෙන්නේ මම නම් දකින්නේ අභිධර්ම. අභිධර්මයේ නැතුව කෙනෙක් මනුස්ස ධර්මයට වඩා ආර්ය භාව ඇති කරන්නේ ඥාන දර්ශනේ කඳුලක් ලැබුවොත් පුළුවන් කියලා හිතනවා. මම ඉතර හිටියා ඇත්තටම නැතුව ඇති සූත්‍ර වලින් පුළුවන් වෙයි කියලා. නමුත් අද හිතනවා අපිට පුළුවන් සංකල්පමය චින්තනයෙන් ඉගෙන ගන්න. සූත්‍ර ගැන සංකල්පමය චින්තනයකින් ඉගෙන ගන්න පුළුවන්. නමුත් මේ සංකත ධාතු තුල අක්ති ප්‍රත්‍ය සහ නැති ප්‍රත්‍ය දෙන ඇති වෙන හැම දෙයකම නැතයි කියන ධර්මතාවය කියන කොහෙද මේ? අපිට ඔක දැන් අද කතා කරපු ගැඹුරු නෑ නේද? මේ කතා කරේ කොහෙද අපි අභිධර්මයේ ගැඹුරුන් ටිකේ ප ဋ ාණ මේ කියන්නේ. හරිද? අපිට මේක ගැඹුරුයි කියලා තියෙන අර්ථය ලිහිල් කරලා දෙන්න කෙනෙක් නැතිකම ඉන්නේ. නමුත් අපි තේරුම් ගත යුතුයි අභිධර්මයේ කියන එක විහිල් කරලා දෙන්න පුළුවන් වූ කෙනෙක් හිටිය සූත්‍ර වලට වඩා සමහරකලේදී අර්ථය. අපි අද ඔය ඉගෙනගත්ත මේ පිටුම් මේ පිටුම් ප ဋ ාණ කියලා තේරුම් කරගන්න. අමාරු නේද? ගැඹුරු නේද? අපි වෙනද කතා කරපු සූත්‍ර වල යද ප ဋ ාණ ඉගෙනගත්ත එකේ වෙනසක් තිබුණාද? නැහැ. ඇයි අපි මේ අභිධර්මයේ අමාරු අමාරු කියන්නේ මේකේ අර්ථය නොදන්නේ. අභිධර්මයේ තියෙන සූවිසි ප්‍රත්‍යය කියන්නේ ඒකේ අන්තිමටම තියෙන විගත ප්‍රත්‍ය අවිගත ප්‍රත්‍ය නාත්තිපත් අත්තිපත්‍ය නාත්තිපත්‍ය කියලා ඔය ඒ ටිකෙන් තමයි මම ඔය දැන් අද බණ කිව්වේ. හරිද? එතකොට මේ මෙන්න මේ වගේ බොහොම ගැඹුරු කොටස් ටිකක් තියෙනවා ඔය චතුරාර්ය සත්‍ය පිළිබඳව. ඉතින් මම ඒක මතක් කළේ ඒකයි අපි මේ ඇත්ත නොදැක මොකක් හරි මාර්ගයක් වලට ඒක මාර්ගපත්‍යයට වැටෙන්නේ නැහැ. මොකද එයා දුක දන්නේ නැහැ. අපි මෙහි නාම රූපයන්ගේ බිඳ බිඳ යෑම ස්කන්ධයන්ගේ ඇති බව පංච උපාදානස්කන්ධයේ දුක බව බලන් ඔහු උන්ට උත්සාහවත් වෙනවා. නමුත් ඇහි ඇහැ මමමයි. කන මමමයි. මේ ටිකේ හැමමයි අපි. මේ ටිකෙන් තුර පුද්ගලයෙකුට ඇතිවෙච්ච දුකක් අපි මේ අවබෝධ කරගන්න ඊට පස්සේ හඳලා තියෙනවා. මේකම නෙමෙයි අපි එතන ලැබෙන්නේ. හොඳට මෙන්න මේ විදිහට ඉස්සෙල්ලා ජීවිතේ ඒකයි මේක බුදුහාමුදුරුවෝ කිව්වට කවුරුත් කියන්නේ ජීවිතේ තමන්ගේ ජීවිතයේ ස්වභාවය විතරෙන් තමයි පටන් ගන්න. එහෙම දැක්කහම අපිට කාටවත් නෑ දැන් කියන්නට අපිට අපි දහම පවා මේක ප්‍රතිඵල නොපෙනෙන්නේ මේක වීඩියෝක් කියලා තියෙන්නේ. ඇත්තටම අපේ ජීවිතයේ යථාර්ථය යථාර්ථයට මුහුණ දීලා කරන පරිශ්‍රණයක් නොයි කියනසයි. අපි දහමට කියලා සිල් ගන්නවා අපි භාවනා කරනවා කියලා අපේ ජීවිතයේ කෘතිම අංගයක් වෙනවා. නමුත් සත්පුරුෂයෙක් ඇතුළත අපි කරන්න ඕන ජීවිතයේ සැබෑම අපේ தත්ත්වය අවබෝධ කරගන්න තප ස්වභාවික ධර්මයේ ඉඳලා මනස තබන්න යෝනි. ඒ කියන්නේ තව සම්ප්‍රදායක් නෙමෙයි සිල් ගන්නවා කියන්නේ. තව සම්ප්‍රදායක් නෙමෙයි භවනා කරනවා කියන්නේ. මොනවා හරි දෙයක් කරන්ද මොකක් හරි නිවේදක් දෙන්න ඕනේ. මම අද මේ මේ භාවනා මේ ටිකක් මේ භාවනාව මොකද මේක තමයි ඇත්තට වටින්නේ මේ ටික තේරුම් නොගෙන මොනවා කිව්ව තේරුමක් නැහැ. මම භාවනාව කියලා වෙන එකක් දුන්නේ නැතත් කමන්නේ. ඔගොල්ලෝ භාවනා කළාද? මේ ටික මේ තේරුම් කරලා දෙන්න මම මේ උත්සාහවත් වෙනවා. මොකද මෙතනයි මම දකින්න වටින්නේ. අද භාවනා නොකළා අද දවසේ ඇත්තටම ඔගොල්ලෝ ගෙදර ගිහින් හරි කරන්න යම් දැනුමක් ඇස් දෙකක් ලැබෙනවා. මේක හරි තේරුම් ගත්තොත් ඒ හින්දා භාවනා කිරුවේ නැහැ කියලා කරුණක් ගන්න එපා. මේ වගේ බණ අහනකොට බණ අහන මොහොතේ බුදුහමන් කළ සෝවාන් වුණා, සකදාගාමී වුණා, අනාගාමී වුණා, අරිහත් වුණා. එතකොට මේ දේශනාව තුළ භවනාව තිබුණේ නැද්ද? තිබ්බා තියෙනවා. ඒ මොකද මේ දේශනාවේ දුක ගැන පෙන්වලා තිබ්බා තියෙනවා. දුක් සමුදය පෙන්වලා තිබ්බා තියෙනවා. දුක් නිරෝධය පෙන්වලා තිබුණා. ඒකම නෙමෙයි ද මාර්ගය කියලා කියපු දුන්නේ. එහෙනම් මේ අපි භවනා කරනවා නෙමෙයිද? අපි දකින්න නැස් දෙක වහගෙන එක තැනක ඉඳගෙන ඉන්න එකක් කියලා එකක් විතර භවනා මේක වැරදි. අපිට හොඳ දර්ශනයක් ආව වාහනයක යනකොට, ගෙදර උයනකොට, පිහනකොට බැයිද මේ ඇහැගෙන බලන්න පුළුවන් ඇහැ මෙහෙම මෙහෙම ස්වභාවයක් ඇයි ඇහැගෙන බලන්නේ දර්ශනික යුක්තයි මේ ඇහි ස්වභාවය නිබඳුයි මේ ඇහැ මම වගේ කියලා හිතන තාක් මේ ඇතින සංහාරේ ආයෙත් මේ ඇහැ දෙනවා නේද ඇහැ දෙනවා කියන ආයෙත් මේ දුක උරුම වෙනවා නේද නිතර දර්ශනයක් ඇහැ නිබඳු ස්වභාවය ගැන බලනකොට මේ ඇහැ කෙරේ තියෙන තණ්හාව නැති වෙනවා තණ්හාව නැති වුණොත් මේ ඇහැ නූපදින ස්වභාවයටපත් වෙනවා නේද මේ ඇහැ නූපනොත් මේ සියලු දුක නූපදිනව නේද? නිවන ගැන මොහොත දර්ශනයක් තියෙනවා. මේ උයන ගොම්ම චතුරාර්ය සත්‍යනම් බලන්නේ. ඈ වෙන මුකුත් එහෙම නෙමෙයි. වලම්පි ගැටික හොදර ගාවම චතුරාර්ය සත්‍ය සම්මතනය. ඈ නමුත් සමහර කෙනෙක් මේ චුට්ට ගන්න මේ කුදකලාව සමහර විටක මාස ගානක් උසාවත් වෙනවා. අපි ඥාන සම්ප්‍රයුක්ත වුණොත් මොකද වෙන්නේ? මේ gedara dure කටයුතු කරගන්න ගමන් නේද? දැන් අපි අර අහලා තියෙන මාසික මාත උපාසිකාව ගැන වස්වසන්නගේ ස්වාමීන් වහන්සේලාට වස්වසන්න තැනක ප්‍රවල දීලා ඒ උපාසකම්ම ඉතින් මේ ස්වාමීන් වහන්සේලා පිටපාතේ මේ මේ වස්වසන්න තැනක යනකොට ඇහුවා කොහෙද වැඩි අපි වස්වසන්න තැනක හොයනවා මේ අම්ම ටිකක් බුදු අනේ ස්වාමීන් වෙන කොහෙද දැන් මේ ගමන වැඩිට අපි උපස්ථාන කරමු කියලා කට්ටිය කතා කරන ඉක්මනට මේ 69ට ගෙවල් එහෙම මේ කුටි එහෙම හදලා ඉන්න තැන කඩලා දුන්නා. දීලා මේ ස්වාමීන් වහන්සේලා මොකද කරන්නේ? අපි පසරෙන් ඈතර වෙන්න නිවන් දකින දුක නැති කරන් ස්වාමීන් දුක කියන්නේ මොකද? ඉතින් මේ ටික අහගන්න. මේ කය අසුභ භාවනාව බලලා ඉවසන්නට ඕන කියලා. අන්තිමට ස්වාමීන් වහන්සේලාට ඉස්සෙල්ලා පාසකම අනාගන්න. අනාගම වෙලා දැන් අපේ ස්වාමීන් වහන්සේලා භාවනා කරනවා දළුවා එක හාමුදුරුවෝ තව අධිකමයක්වත් නැහැ. ඇයි මේකට හේතුව? අනේ ස්වාමීන් වහන්සේලාට හරියට පින්නපාතේ ලැබෙන්නේ හැමදාම ක්ලාන්ත වෙනවා. නමුත් මේ මේ ස්වාමීන් වහන්සේලා දැන් හිත දින හිත බලන්න මේ මේ ස්වාමීන් වහන්සේලා මේ මේ දේවල් වලට කැමති. මේ අම්මා මොකද කරන්නේ? හාමුදුරුවෝ කැමති කැමති කියලා හිතන දේවල් හදාගෙන ගිහලා දුන්න හිත බලන්න පුළුවන්ද? මේ තමන් කැමති පහසු ප්‍රාප්තිය ලැබුණාම මේ ස්වාමීන් වහන්සේලා නොබෝධින කිමරා. හරිද ඊට පස්සේ දැන් ඒකෙන් මම මතක් කළේ මේ අපිට උත්සාහවත් වෙනවා අපිට කාරණාව හරියට තේරුම් gedara dure හිටියා කියලා නිවන් දකින්න බැරි එහෙනම් මේක තේරුම් කර ගැනීමයි අවශ්‍ය වෙන්නේ මෙතනයි අපිටම ජීවිතය හදීම වටිනා අත්‍යවශ්‍යම තැන ඒ හින්දා මේ ටික ගැන හිතක වුණා නම් ජීවිතේ පුළා ඇත්තටම සතර ගන්නවා නරක දේත් කටේ දා ගන්නවා. මොකද හොඳ නරක දෙක දන්නේ ඒ නිසා. ඒ වගේ මහණෙනි මම මේ කෙනෙක් ධිට්ඨි සම්පන්න වෙනකම් විතරයි රකින්න ඕනේ. ඉදිරියෙන් පිටිපස්සෙන් යන්න ඕනේ. මොකද එයා හොඳ දේත් කටේ දාගෙන නරක දේත් කටේ දාගෙන හොඳ දේත් කරනවා නරක දේත් කරනවා යම් වෙලාවක ධිට්ඨි සම්පන්න වුණොත් යථාර්ථයේ ජීවිතයේ ඇත්ත නිවන කියන්නේ මොකක්ද කියලා දැනගත්තොත් යම් මොහොතක එදා ඉඳන් මම එයා ගෙදරින් පිටිපස්සෙන් ඉන්න ඕනේ කියන. එයා තනියම යපෙන්න දන්නවා කියන. පරපත්ති රහිතයි. මේ ශාස්ත්‍ර ශාසනය ගැන විසරද බවට පත් වෙනවා. ඈ නියතු නියතයි ඒ සම්බෝධි පරායන නිවන කෙරවල කොට පවතින තුල මහ ගුණ ගොඩක් කියන දික්ක සම්පන්න වෙච්ච පමණයි. මොකද එච්චරට වටිනවා මෙයාට අනිත් ලෝකෙ අනිත් කෙනෙකුට වඩා උද්දුම දර්ශනයක් මෙයාට තියෙනවා මේ සලායතේ නිරෝධය ගැන දුක්ඛ නිරෝධය ගැන දුක ගැන. ලෝකෙ කිසි කෙනෙකුට නැති දර්ශනයක් දුක ගැන මෙයාට තියෙනවා. දුක ඇතිවීම ගැන තියෙනවා, දුක නැතිවීම ගැන තියෙනවා, මාර්ගය ගැන තියෙනවා. ඒ හින්දා ලෝකෙ හැම කෙනාටම වඩා මේ ගිහි කෙනෙක් වුණා මෙයාට යම් කෙනෙක් මොන හරි දෙයක් දුන්නොත් එපමණකුත් ඒ දුන්න කෙනාට මහා අනිසංසයක්. ස්වාමීන් කෙනෙක් ගැන කවර කතාවද? ඉති සම්පන්න පුද්ගලයෙකුට ඉන්නේ ඒ වගේ තත්වයකට එනවා මේ දර්ශනය. ඉතින් මෙන්න මේතන නිසක වෙන්නට උත්සාහවත් වෙන්නට ඕනේ.